දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සම්තං ඒතං පංචං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූප විපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම මෙල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය ශ්‍රී ප්‍රධාන කෞතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ නවම දේශනාවන්නේ සංසාරගත සත්‍ය මේ භවනාටකේ පිරිසක් වන නිස්සාර ශූන්‍ය විකට රැඟුම සම්බන්ධයෙන් ඒ විකට රැඟුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාචරයට ක්‍රමක්‍රමෙන් ප්‍රකට වන ආකාරය ගැන අපි තරමක් දුරට පසුගිය දේශනාවේදී විස්තර කළා. නාමයේ රූපෙහි සෙවණැල්ල පමණක් බව පිළිවන්නේ රූපෙහි පදනම් වන ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් ඒ යෝගාවචරා භාවනාවේ ඊයක සීමාදී කරන අවස්ථාවේදී බවත් අපි සඳහන් කළා. අභිරූපණ නාට්‍ය නැමැති එක්තරා නාට්‍යයක් ගැන අපි උපමාවක් වශයෙන් සඳහන් කළා. ඒ නාට්‍යයේ විශේෂත්වය ඒ වේදිකාවේ අන් කිසියකු නොමැතිව යම් කිසි දෙයක් නොමැතිව ඒවා කෙනෙකු සිටින් හැටියට ඇති හැටියට දක්වමින් නිරූපණය කරමින් nettra හාස ජනක ජවනිකා මරණ නාට්‍ය විශේෂයක් නිසා ඒවා ගොළු නාට්‍ය විශේෂයක්. අන්නේ ගොළු නාට්‍ය පිළිබඳ ඒ ධර්මතාව වගේ කෙනෙකුට වැටහෙන්නේ අර යෝගාවචරයටත් අර ඉරියව් පැවැත්වීමේදී අර නාම ධර්මයන් අර රූපය අසුර කොට තිබෙන බව වැටහෙන්න පටන් ගන්නවා ඒ සතර මහා දූතයන් ශුන්‍ය වශයෙන් වැටහීමේදී. දැන් ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් වෙනවා සාමාන්‍ය උපදේශයක් වශයෙන් යථා යථා පනස්ස කායෝ පනිහිතෝති තථා තථානං පජානාති කියලා එක්තරා පාඨයක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ යම් යම් ආකාරයකින් යෝගාවචරයාගේ කය පිහිටා තිබේද ඒ ආකාරයෙන් මනානුවණින් දැනගනී කියන එකයි. මෙන්න මෙතන අපට පේනවා හරියට අර යම්කිසි නාට්‍යයක් නඩු දක්වන නළුවෙකු හෝ නිළියකගේ ඒ අංග චලනය හත් මුද්‍රා ආදී දෙයට බලා සිටමින් ඒ කරන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්නවා වගේ අන්න මේ තම තමන්ගේ තමාගේ ශරීරය ඒ ඒ ඉරියව් පවත්වීමේදී පිළිටා තිබෙන ආකාරය මෙනෙහි කරනකොට හරියට මේකත් ඒක ඒක පුදුල නාට්‍යයක් නරඹනවා වගේ. අන්නේ නාට්‍ය ආකාරයක් තිබෙනවා. ඊටත් වඩා සියුම්ව ඒ නාට්‍ය නරඹීම අර සම්පජඤ්ඤ පබ්බේන කුද්දක ඉරියාපතෙන් නැන කුඩා ඉරියව් මෙනෙහි කිරීමේදී සිදු වෙනවා. ඊටමත්ම සියුම් මන්දනේ. එතකොට මේ කොයි එකනොත් අපට පේන්නේ අර සතර මහා භූතයින් දැන් ලෝක සත්‍ය සාමාන්‍යයෙන් සත්‍ය දිට්ඨිය අනුව සත්‍ය දෘෂ්ටි දෘෂ්ටි කෝණය කරගෙන සතර මහා භූතෙන් උපාදාන හැටියට අරගෙන නාම ධර්මයන්ට නිසි රූපාරම්මන මවා ගන්න සිරිතක් තිබෙනවා. අපාවට තිබෙන දේවල් ඒ රූප ධර්මයන් හැටියට හඳුනගන්නේ අර සතර මහා භූතෙන් උපාදාන හැටියට අරගෙනීමෙන්. දැන් රූපය හඳුන්වීමේ දියදන පාඨයේත් ඒ ඒ වගක් හැංගෙන්නේ. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතෙන් ඊළඟට සතර මහා භූතයෙන් උපාදාන කරගෙන කලයි මේ රූපය. මෙතන උපාදාන කියන එකේ එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තිබෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මාවාගන්නේ අර නාම ධර්මයන්ට උපකාර හැටියට. ඊළඟට නාම ධර්මයන් පවතින්නේ අර රූප ධර්මයන් පිහිට කරගෙන. මෙන්න මේ මෙතර සාපේක්ෂතාවකුයි අපට හෙළි වෙන්නේ. මේ සාපේක්ෂතාව තුළින් කෙනෙකු දකින්නේ ඒ දෙකේම ශූන්‍යත්වයයි. මෙන්න මේ සාපේක්ෂතා මූල ධර්මය බුද්ධ දේශනාවේ සමහර තැන්වල එක්තරා අන්‍ය මාකාරිකින් ප්‍රකට වෙනවා. ඒවා සමහර විටේ සූත්‍රයේ තාම ප්‍රකට නැති නිසා ඒවා ගැන සැලකිල්ලක් යොමුවන්නේ නැහැ. හොඳ වටින සූත්‍රයක් තිබෙනවා සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සත්පාදූපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ උපමා වශයෙන් එක්තරා බුද්ධ දේශිත පාඨයක් සඳහන් වෙනවා. එක්තරා උපමාවක් හැටියට පාවිච්චි කරලා තිබෙනවා. නමුත් එතන අර සාපේක්ෂතා මූල ධර්මයයි එයින් ප්‍රකටවන්නේ. එන්න මේ විදිහට ඒ සූත්‍රය කියවෙන්නේ. සත්‍යේසු භික්ඛවේ සති ආදාන නික්ඛේපණං පඤ්ඤායති. පාදේසු සති අධික්කම පටික්කම පඤ්ඤායති. පබ්බේසු සති සම්මිංජන පසාරණං පඤ්ඤායති. කුච්චිස්මින් සති විඝච්ඡා පිපාසා පඤ්ඤායති. ඒ ටිකේ තේරුම ඉස්සෙල්ලා ගනිමු. සත්‍යේසු භික්ඛවේ සති මහණෙනි අත් ඇති කල්හි ආදාන නික්ෂේපණං සංඥායති. ගැනීම, තැබීම දක්නා ලැබේ. සවදේශ සති පායති කල්ලි අභික්‍රම පටික්කම පඤ්ඤායති. ඉදිරියට යාමක් ඒමක් දක්නා ලැබේ. සබ්බේස සති සම්මින්ජන පසාරණං පඤ්ඤායති. අඟිලි පර්ව කියලා අඟිලි පුරුක් කියලා දෙයක් තිබෙන කල්ලි නොනීමක් දිගහැරීමක් කියලා දෙයක් තිබෙනවා. කුච්චිස්මින් සති දිගච්ඡා පිපාසා පඤ්ඤායති. කුසක් ඇති කල්ලි කුසගින්නක් සහ පිපාසාවක් දක්නා ලැබේ. ඒකේ අනිත් පැත්ත ඊළඟට කියනවා හත්යේස වික්‍රේ අසති ආදාන නිකේතන නුපඤ්ඤායති පාදේසු භික්ඛවේ අසති අභික්ඛම්පටික්කමෝ නුපඤ්ඤායති සබ්බේසු භික්ඛවේ අසති සම්මිඤ්ඤන පසාරණං නුපඤ්ඤායති කුත්තිස්මින් භික්ඛවේ අකුත්තිස්මින් අසති විගච්ඡාපි පාසාන පඤ්ඤායති ඒ අර්ථය තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්ම යාත් නැති කල්හි අර කියාපු විදිහට අර ගැනීමක් ලැබීමක් දකින්න ලැබෙන්නේ නැහැ පා නැති කල්හි ඉදිරියට යාමක් ඒමක් කියලා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ ඊළඟට ඇතිලීම් අඟිලි පර්ව අඟිලි පුරුක් කියලා දෙයක් නැති කල්හි හැකිලීමක් දිගහැරීමක් දකින්න ලැබෙන්නේ කුසක් නැති කල්හි කුසකින්වත් විපාකයක් නැහැ. මෙන්න මෙතන මේ කියන මේ සාපේක්ෂතා මූල ධර්මය ගැන මෙනෙහි කරනකොට මම අපිට සමහර විට මේ සතිපට්ඨාන භාවනාව එහෙම නැත්නම් යෝගාවචර යෝග කර්මයේ යෙදෙන ඇතම් කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් මේ රූප ධර්මයන් නැහැ නමුත් නාම ධර්මයන් තිබෙනවා වෙන විදිහකින් කියනවා නම් අත් නැහැ නමුත් ගැනීමක් ලැබීමක් තිබෙනවා පානෑ නමුත් යාමක් කීමක් තිබෙනවා කියලා මේ විදිහට ක්‍රියා මාත්‍ර පමණක් දෘෂ්ටි ග්‍රහණයෙන් ගන්නත් ඉඩ තියෙනවා ඒක අරගෙන එහෙම කෑයි වලට කඩන්නත් ඉඩ තියෙනවා නමුත් මෙතන මේ මෙතන වැඩිවත් වන්නේ මේ දෙකම සාපේක්ෂක බව අවබෝධ කර ගැනීමයි ඒ සාපේක්ෂකත්වය තුලින් දකින්නේ මේ දෙකේම ශූන්‍යත්වය එහෙම නැත්නම් එකක් පමණක් ගත්තොත් දෙඩිව එතන දෘෂ්ටියකින් එතන ගැඹුරට යන්නේ නැහැ නාම රූපයේ ඒ ශූන්‍යත්වය වටහා ගන්න බැරි වෙනවා හරියට අර අපි සඳහන් කළ අර අභිරූපණ නාට්‍යයේ මේ ජවනිකාවක් නරඹන ඒ ප්‍රේක්ෂකයෙකු විසින් ඒ වේදිකාවෙන් නැති අය නැති දේ අපේ කියන හිතා ගන්න ඕන අර ඒ රංගපෑම් තීරුම් ගැනීමට නම් ඒවා තියෙන හැටියට හිතාගෙනයි අර ඒ රංගපෑම් තීරුම් ගන්න. අන්න ඒ විදිහ දෙයක් මේ නාමයන් රූපයත් එකිනෙකට සාපේක්ෂක වශයෙන් පවතින්නේ. මෙන්න මේවායි සාපේක්ෂතාව තුළින් එතකොට කෙනෙක් අර ශූන්‍යත්වය දකින්නේ. දැන් අපි මේ නාට්‍ය චිත්‍රපටි ආදී උපමා ආශ්‍රයෙන් මේ දක්වූ ඇත්ත වශයෙන්ම අර සංස්කාරයන්ගේ අනිත්‍යතාව පිළිබඳව යම් කිසි හැඟීමක් දීමටයි. මේ සංස්කාර කියන එක ඇත්ත වශයෙන්ම මේ නාට්‍ය චිත්‍රපටි ආදී ගැන කල්පනා කරනකොට බොහොම ගැළපෙන වචනයක්. එක්තරා විදිහකට මවාපෑම ප්‍රයත්නයකින් කරන එක්තරා මවාපෑමක් හඳුනනවා. ඒ වගේ අසත්‍ය බව ඉබ්බෙතුන් වැටහෙනවා. එතනම තියෙනවා අසත්‍ය බව. මේ භවනාටකේ මේ අනිත්‍ය සංඥා මගින් කරන්නේ මේ භවනාටකේ ඇති දේවල් පිළිබඳව ඒ නිත්‍ය සංඥාව පහ කරන ඒ නිසාම අර දැන් මේ නිත්‍ය සංඥාව ඉවත් වීමෙන් කෙරෙන්නේ කොහොමද? ඒ නිත්‍ය සංඥාව ඉවත් වෙනකොට නිමිති ගැනීමක් නැහැ. දැන් නිත්‍ය සංඥාව නිසා තමයි ඒ ලැබෙන සංඥා මාත්‍ර අනුව කෙනෙක් නිමිති ගන්න. නිමිති අනුවන්ජන ගැනීමක් නැහැ. නිමිති අනුවන්ජන ගැනීමක් නැති වෙනකොට ඒවා පිළිබඳව සංඥා වශයෙන් ප්‍රණිතියක්, ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් හිත යම් කිසි දෙයකට යොමු කිරීමක් ඒක නැති වෙනවා. අනිදියක් නැති වෙනවා. ඊළඟට ඒ ප්‍රඥාවක් නැතිනකොට ඒවට ඉලක්කය වන කාර්යයක් හරයක් දකින්නේ නැති වෙනවා. ඒ විදිහට අනිමිත් අපනිත් ශූන්‍යත කියන විමුක්ති තුන ඔස්සේ තමයි මේ භවනාටකයේ නිරෝධය වෙන්නේ. මේ භවනාටකයේ නිරෝධය සැලසෙන්නේ ඒකෙන්. අන්න ඒකට ඒකට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන එක තමයි මේ අනිත්‍ය සංඥාව අර අනිත්‍ය විමුක්තියට උපකාර වෙන ඒ අනිත්‍ය සංඥාවට උපකාර වෙන හැටියට අපිට දැන් මේ කරපු විවරණය අනුව අපිට පුළුවන් මුළු මහත් ලෝකයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන සමහර සූත්‍ර අත්ත වශයෙන්ම මෙන්න මේ භවනාටක අදහසින් අරගෙන මේවායේ අනිත්‍ය ස්වභාවය දකින්න. දැන් අපි කලින් උත්සන්දාන් කළ සත්‍ය සූර්ය උද්ගමන සූත්‍රය ගැන. අර ඉරවල් හතක් පායනකොට මේ ලෝක ධාතුව මේ නීතං සත්‍රුවන් වලින් පිරුණු මේ තරම් වටිනා දේවල් වලින් පිරුණු ඇටි සලකන මේ මුළු මහත් ලෝක ධාතුව එකම ගිනි ජාලාවක් කියලා දැවිලා ගිහිල්ලා අන්තිමට අර එතන සූත්‍රයේ සඳහන් වෙනවා ගිතෙල් දවුණු තැනක එහෙම නැත්නම් තෙල් දවුණු තැනක අලුවත් දැනුවත් ඉතුරුවන්නේ නැති වගේ මේ මුළු මහත් ලෝක ධාතුව ගිනිගත් වෙලා කිසිම දෙයක් නැති වෙනවා කියලා. ඒකට අනිත්‍ය සංඥාව ඔස්සේ ශූන්‍යතාවයට එතන යොමු වෙනවා ඉබේටම. මේ සියලුම සංස්කාර මේ ලෝක වේදිකාවේ තිබෙන නළු නිලියන් සිටින නළු නිලියන් පමණක් නෙවෙයි තිබෙන සියලුම සැරසිලි මුන් ලෝක වේදිකාවත් සමගම යම් කිසි අවස්ථාවක මේ විදිහට විනාශ වෙලා යනවා කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැති කියලා ඒ සංඥාව දැඩිව වැටුණොත් මනසකට අර කාමාසව භවසව අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්ම විවලවන තරම් දැඩිව වැටුනොත් ඒ සිතට අන්න එතනම විමුක්තිය තිබෙනවා. ඒක නිසා වෙන්න පුළුවන් අර සත්සුරු ගන්න සූත්‍ර ආදී සූත්‍ර අහලා ඒ ක්ෂණයෙන් සාතන් වහන්සේලා ඒ ආතම් කෙනෙක් රහත් උනේ. ඒ රහත්ත්වයට බව ලැබුවේ. මේ අනිත්‍ය සංඥාව යතින් බංගුඩි තාමත්ම ප්‍රබල දෙයක් බව දක්වනවා. අනිත්‍ය සංඥා වික්‍රෝ භාවිතා බහුලීකතා සම්මන් කාමරාගං පරියාජිති සබ්බං රූපරාගං පරියාදීති සබ්බං භවරාගං පරියාදීති සබ්බං අවිද්‍යං පරියාදීති සබ්බං අක්නිමානං පරියාදීති සමුහන්ති මේ අංච සංඥාවේ තියෙන ශක්තිය ප්‍රබලත්වය ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අනිත්‍ය සංඥාව වඩන ලද කල්හි බහුල වශයෙන් කරන ලද කල්හි පුරුදු කරන ලද කල්හි සීලම කාමරාගය අවසන් වෙනවා කෙලවර කරනවා ඊළඟට රූපරාගය කෙලවර කරනවා භවරාගය කෙලවර කරනවා අවිද්‍යාව කෙලවර කරනවා අසුමානිය කෙලවර කරනවා සම්පූර්ණයෙන්ම අතුනානම් පරියාදීති සමූහන්ති කෙලවර කරනවා ලස්සනවා විනාශ කරනවා අන්න ඒ විදිහේ අර අනිත්‍යතාව ඔස්සේ ශූන්‍යතාවට නමුරු වීමයි ළඟට තිබෙන්නේ අනිත්‍ය සංඥානෝහි අනත්ත් සංඥා සංඛාති අනත්ත් සංඥා අස්මිමාන සමුග්ගව සම්පාදනාති දික්ඛේ ධම්මේ නිබ්බාණං කියලා තම සමහර තැනක සඳහන් වෙනවා අනිත්‍ය සංඥාව ඇති තැනත්තාට අනත්ත් සංඥාව පිහිටනවා අනිත්‍ය සංඥාව ඇත්තේ පිටුදමින්ම නිවනවන අස්මිමාන සමුග්ගාතේට අස්මිමානීය ඉදිරියා හැරීමට විනාශ කිරීමට පැමිණෙනවා කියන ඒ පාඨෙනුත් මේ අඳිනවා මේ අනිත්‍ය සංඥාව කියන වටිනාකම. එතකොට මේ ඔස්සේ කල්පනා කරලා බලනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ආනේ අර ධම්මපද ගාථාවල සමහර විට පරස්පර විරෝධී හැටියට පෙනෙන සමහර ගාථා පුත්තාමත්ති ධනං අත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියලා එහෙම සඳහන් වෙන්නේ මට පුතුන් නැත ධනය ඇත කියා බාලයා වෙහෙසෙයි තමකට තමවක් නැත කොයින්ද පුතුන් කොයින්ද ධානය කියලා එහෙම කතා කියන්නේ මේ තමාට තමාවත් නැති කියන අදහස. අන්න අර අන මේ දෙවි අනාත්ම සංඥාව අර ශූන්‍යතාවට නැඹුරු වෙන පැත්තයි මෙතන පේන්නේ. ශූන්‍ය මිදන් අත්ේනවා අත්ේනිනවා මෙතන ආත්ම වශයෙන් ගත යුතු දෙයක්වත් ආත්මයට අයිති දෙයක්වත් මෙතන නැති කියන අදහසයි. ඒකම මේක දෙලින්ම දැන් සමහර විට ශූන්‍යත කියන වචනයට සමහර කෙනෙක් බයයි. යම් යම් හේතුන් නිසා මේ වචනේ මේ ඊගම නිසා තමයි අපි පළමුවෙනි දේශීමේ සඳහන් කළේ අර ශුන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර. කල්යාණදී ඒවා ගැන සංඝයා වහන්සේලාගෙම සැලකිල්ල අඩු වෙන බව, ඒවට කන් යොමු නොකරන බව, ඒවා ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන බව බුදු පියාණන් වහන්සේ කල් සදාම අනාගත බය හැටියට දක්වලා තිබෙනවා. අන්න එතකොට මේ ශුන්‍යත කියන වචනේ ඇති වැදගත්කම අපිට පේනවා සමහර සූත්‍ර දේශනාවලින්. විශේෂයෙන්ම දැන් අර සුත්ත නිපාතේ පාරායන වගේ ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටස් තිබෙන ග්‍රන්ථයක් තමයි සුත්ත නිපාතේ. ඒ පාරායන වර්ගයේ විශේෂයි අටක පාරායන වර්ග දෙක මේ පාරායන වර්ගයේ තිබෙනවා මොගරාජ මානව පුච්චා කියලා මොගරාජ නැමැති මොරාක්මන මානවකෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කතුන් ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජානපස්සති ලෝකයේ දේශ කවර ආකාරයකින් බලන්නකුව මාර්යා නොදකීද මාර්යාගේ ඇතට හමු නොවේද කියන එකයි බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර ශුඤ්‍යතෝ ලෝකං අවික්ඛස්සු මොඝරාජ සදාසතු අත්තානුදිච්ඡින් ඌහච්ච ඊවං මච්චුතරෝසියා ඊවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජාන පස්සති මොඝරාජය හැම කල්ලිම සතිමත්ව ලෝකයේ ශුන්‍ය වශයෙන් බලව ශුඤ්‍යතෝ ලෝකං අවික්ඛස්සු මොඝරාජ සදාසතු අත්තානුදිච්ඡින් ඌහච්ච ඊවං මච්චුතරෝසියා ආත්මය පිළිබඳ ඒ සියුම් වූ ඒ දෘෂ්ටිය මුලින් පුටා දමා මෙන්න මේ ආකාරයෙන් මායාවෙන් ඈතර වූකු මායාවෙන් මරණයෙන් ඈතර වූකු වන්නේය ඒවන් ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති ලෝකයේ දෙසනේ විදිහට ශූන්‍යත වශයෙන් බලන තැනත්තාව ත්‍රිරාජයා මාර්යා නොදකි. ශූන්‍යත ප්‍රමෙතෙනුත් අපට පේනවා මේ පිළිබඳ අවසානයේ මේ මුළු මහත් ධර්මයේ අර ලෝක ධාතුව වගේ මේ ශූන්‍යත්වයටයි නැඹුරුවන්නේ. මේ ශූන්‍යතාව නිසාම තමයි ඊටමත් වටිනා පාඨයක් සඳහන් වෙනවා චූල තණ්හා සංකේ සූත්‍රයේ මදුම් සංගීය චූල තණ්හා සංකේ සූත්‍රයේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවක් හැටියටම ශක්‍රය ඒක කියන්නේ ශක්‍රයට දෙසු එක්තරා විශේෂ දේශනාවක සඳහන් පාඩයක් හැටියට සබ්බේ ධම්මා නාලං අභිනිවේසා සබ්බේ ධම්මා නාලං අභිනිවේසා ඊටම කිටි පාඩයක් නමුත් ගැඹුරු අර්ථයක් තිබෙනවා කිසිම දෙයක් මේක සිංහලට ළඟනකොට සබ්බේ කියන්නේ හැම දෙයක්ම නමුත් මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ අපිට කිසිම දෙයක් දෘෂ්ටි පරාමර්ශයෙන් නොබදියුතු බවයි මෙතන අදහස්. අභිනිවේෂ කියලා කියනවා දැන් අපි සමහර අවස්ථාවල ඒ පරිවර්තනය කළා රිංගා ගැනීම කියලා. අර දෘෂ්ටි පිළිබඳව විශේෂයෙන්ම මේ අභිනිවේෂ කියන වචනේ යොදනවා. දෘෂ්ටි වලට රිංග ගන්නවා. අන්න එහෙම ස්වභාවයක් ලෝකයාගේ සිත්වල තිබෙනවා. අර යම් කිසි දෙයක් නැවුවට පස්සේ ඒක ඇතුළට රිංග ගන්නවා. මේ අභිනිවේෂ කියන වචනේ ඒ රිංගා ගැනීමේ අදහස තිබෙනවා. සබ්බේ ධම්මා නාලං අභිනිවේෂාය කියන්නේ කිසිම දෙයකට ආරක්ෂාව බපතාගෙන ආත්ම වශයෙන් අරගෙන ඇතුල් වෙන්න සුදුසු නෑ. කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය කරන්න, අල්ලගන්න සුදුසු නෑ කියන එකයි තේරුම. සබ්බේ ධම්මා නාලං අபிනිවේසාය. මෙන්න මේ වටිනා ධර්මය ගැන කල්පනා කරලා බලනකොට මේ සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය කියලා මෙතනින් අපිට පෙනෙන්නේ මේ හැම දෙයකම අතිශූන්‍යත්වයයි. මේවා මේ හැම දෙයකම සබ්බේ ධම්මා කියන එක හැම දෙයක්ම කියලා ගන්නවා. මනසට අරමුණු වන යම් තාක් දේවල් තිබෙනවා නම් ඒ හැම එකකම ශූන්‍යත්වය. මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපට එක්තරා වටිනා සූත්‍රයක් සොයා ගන්න පුළුවන් වෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතී කිං මූලක සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අසනවා දැන් මහණෙනි නුඹලාගෙන් ඔය අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් ඇසුවොත් මෙන්න මෙහිම ප්‍රශ්න මාලාවක් නුඹලා කොහොමද පිළිතුරු දෙන්නේ මොනවද ප්‍රශ්න තුන් මූලක ආවුසෝ සබ්බේ ධම්මා කිං සම්භවා සබ්බේ ධම්මා කිං සමුදයා සබ්බේ ධම්මා කිං සමෝසරණා සබ්බේ ධම්මා කිං ප්‍රමුඛා සබ්බේ ධම්මා කිං ආධිපතියා සබ්බේ ධම්මා කිං උත්තරා සබ්බේ ධම්මා කිං සාරා සබ්බේ ධම්මා කියලා මේ ප්‍රශ්න අටක් අහනවා. ඒ ප්‍රශ්න අටේ අපි අර්ථය ඉස්සෙල්ලා ගනිමු. දැන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙන් නුඹලගෙන් ඇහුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මොනවද? සබ්බේ ධම්මා අර කලින් කියවපු සබ්බේ ධම්මාමයි මෙතන හැගෙන්නේ. මේ සියලු ධර්මයන් එහෙම නැත්නම් හැම දෙයක්ම. හැම දෙයකම මුල කුමක්ද? කිං මූලකා සබ්බේ ධම්මා. හැම දෙයකම මුල කුමක්ද? සංසන්දවා සබ්බේ ධම්මා. හැම දෙයකම හටගන්න ස්වභාවය කුමක්ද? කිං මූලකා සබ්බේ තුන් සමුදයා සබ්බේ ධම්ම. හැම දෙයකම පැන ගැනීම සමුදය කියන එක අර ප්‍රතිසමුත්පාදය හැඳ වෙන වචනයක් එතන සමුදය. කිං සමුදයා සබ්බේ ධම්ම. හැම දෙයකම පැන ගැනීම උදාව කුමක්ද? කිං සමුසරණා සබ්බේ ධම්මා. හැම දෙයක්ම ගිහිල්ලා කොතනටද එකතු වෙන්නේ? හැම දෙයක්ම එක්රැස් වීම කොතනද? ඊළඟට හිං ප්‍රමුඛ කබ්බේ ධම්මා. හැම දෙයක්ම කුමක් ප්‍රමුඛ කොටගෙන ඇත්තේද? කුමකට පෙරටුව පෙරටු කරගෙන ඇත්තේද? කුමක් පෙරටු කරගෙන ඇත්තේද? හිං ආධිපති යාසබ්බේ ධම්මා. හැම දෙයක්ම කුමක් අධිපති කොටගෙන ඇත්තේද? මේ උත්තරා සබ්බේ ධම්මා හැම දෙයක්ම උතුරු කොට එහෙම නැත්නම් හැම දෙයක්ම උත්තර කියන එකේ විශේෂ අර්ථ රාශියක් තියෙනවා. දැන් ලෝක උත්තර කියන දණ ඊතර වීම කියන අර්ථය තිබෙනවා. මෙතන උත්තර කියන අත්ත වශයෙන්ම මේ මුදුන් ඉහළම තන ශ්‍රේෂ්ඨම දෙය ඒකම මුදුන කියන අදහසක් තියෙනවා. ඊතර වීම කියන අදහසටත් මේක ළඟයි. බොහොම ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා මේ උත්තර කියන වචනේ. මේ උත්තරාසබ්බේ ධම්මා. හැම දෙයකම උත්තර අවස්ථාව. එන්නත්නම් ඉහළම තන කොතනද? මුදුන කොතනද? ඊළඟට කිංසාරාසබ්බේ ධම්මා. හැම දෙයකම හාරය. තුනක්. මේ ප්‍රශ්න අටවුවා මේ සංඝයා වහන්සේලා තියෙනවා. දැන් අපිට නම් මේකට උත්තර සොයාගන්න බෑ. ඒ විදි අවස්ථාවේ සංඛ්‍යා වන්දල ප්‍රකාශ කරන විශේෂ වාක්‍යයක් තියෙනවා. භගවන් මූලකානෝ බන්තු ධම්මා භගවන් නිත්‍තිකා භගවන් පටිසරණා කියලා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන්ම අපිට මේ ධර්මය ලැබුණේ. භාග්‍යතුන් වහන්සේම අපේ නේතුන් වහන්සේ අපේ පිළිසරණ භගවතෝ සුත්තා භික්ඛුදාරේ සම්ති කියලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ ලැබිලා අපිට කියලා දෙන්න අපිට වෙනනම් තේරෙන්නේ නැහැ කියලා ඔන්න ප්‍රකාශ කළා. ඒ අවස්ථාව බුදු පියාණන් වහන්සේට මේක පිළිතුරු දෙන්න සිද්ධ වුණා. මේ අහුවොත් මෙන්න මේ විදිහට කියපල්ලා කියන එකයි ඊළඟට කියන්නේ. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකින් නුඹලාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න මේ ප්‍රශ්න අත අහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ පිළිතුරු අටක් දෙනවා මොනවද? ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා. එවැනි හැම දෙයක්ම සියලු ධර්ම වන්නේ නැත්නම් හැම දෙයක්ම ඡන්දය මුල් කරගෙන ඇත්තේ. ඊළඟට ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්මා, මානසිකාර සම්භාවා සබ්බේ ධම්මා. හැම දෙයක්ම මානසිකාරය මෙනෙහි කිරීම සම්භව ස්ථානය එහෙම නැත්නම් ප්‍රභවය ආරම්භ ප්‍රභව ස්ථානය කොට ඇත. අත ගැනීම කොට ඇත. ඊළඟට පස්ස සමුදය සම්පේ ධම්ම. හැම දෙයක්ම ස්පර්ශය සමුදය ස්ථානය කොටගෙන ඇත. පැන නැගීම, පැන නැගින අවස්ථානය හැටියට අරගෙන ඇත. වේදනා සමුසරණා සම්පේ ධම්ම. හැම දෙයක්ම ගිහිල්ලා එකතු වෙන්නේ එක්රැස් වීම හරියට අර තරාල ටිකක් ගිහිල්ලා මුදුන් වහලට එකතු වෙනවා වගේ ඒක ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනාව සමෝසරණා සබ්බේත. වේදනාවටයි එකතු වෙන්නේ. ඊළඟට සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්ම. කිං ප්‍රමුඛා කියන ප්‍රශ්නෙට පිළිතුර මොකද්ද? කුමක්ද ප්‍රමුඛ කරගෙන තිබෙන්නේ? සමාධිය ප්‍රමුඛ. හැම දෙයක්ම සමාධිය ප්‍රමුඛ කරගෙනයි තිබෙන්නේ. අර කිං ආධිපතිය සබ්බේ ධම්මා කියන එකට පිළිතුර සතාධිපතිය සබ්බේ ධම්ම. හැම ධර්මයක්ම හැම දෙයක්ම සතිය අධිපති කොටගෙන තිබෙනවා. අනුත්තර සබ්බේ ධම්මා හැම දෙයකම උත්තර තන එහෙම නැත්නම් ඊතර වීම ස්ථානය මුදුන් තන යෙලම තන ප්‍රඥාවයි අනුත්තර සබ්බේ ධම්මා විමුක්තිකාරා සබ්බේ ධම්මා හැම දෙයකම සාරය හරය විමුක්තියයි එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සූත්‍රයේ මූලික අර්ථය විග්‍රහ කිරීමට කලින් අපි ටිකක් කල්පනා කළ යුතු තිබෙනවා ඇයි බුදු පියාණන් වහන්සේ මේ අසුනක් නැති ප්‍රශ්නයකට සංඝයා වහන්සේලාගේ මනස සූදානම් කළේ? මේ විදිහට. නුඹලගෙන් අහුවොත් මෙන්න මෙහෙම කියපල්ලා කියලා. එහෙම ප්‍රශ්නයක් දැනගෙන ගුණවත් නැහැ. මේකට හේතුව අපිට හිතා ගන්න පුළුවන් දැන් බුද්ධ කාලයේ හිටිය නොයෙකුත් ඒ යන්නේ තීර්ථකින් අතර ඒ බ්‍රාහ්මණාදීන් එහෙම අතර නොයෙකුත් මතභේද තිබුණා මේ යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් වන්නේ කොහොමද? දෙයක හරය කුමක්ද? ඒ විදිහේ ප්‍රශ්න ඒගොල්ලෝම හදාගෙන ඒගොල්ලෝ ඒකට හොඳට උත්තර හදාගෙන හිටියේ. බුදු පියාණන් වහන්සේගේ අනාත්ම ධර්මයේ තමයි මේකට උත්තර දෙන්න අමාරු. ඒක නිසා අර සංඝයා වහන්සේලාට අන්තිමට කියන්න සිද්ධ වුණේ අපිට නම් තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේන් කියන්න කියලා. ඒ අන්‍ය තීර්ථකයන් යොදාගෙන තිබුණු පිළිතුරු මොනවාද? ආත්මවාදය, ඊශ්වර නිර්වාණවාදය අනුව ඒවා මේ හැම දෙයක්ම එක්ක බ්‍රහ්මයාගෙන් පටන් ගත්තා. එහෙම නැත්නම් මේවායි සාරය, හරය තමයි ආත්මය. ආත්ම සාරය. උදේට ඒගොල්ලන්ට තිබුණා හොඳ පිළිතුරු රාශියක් මේ හැම දෙයක්ම පිළිබඳව. දාර්ශනිකින් අතර ලොකුම ප්‍රශ්නයක් තමයි මේ යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් නොවන්නේ කොහොමද කියන එක. මේ කාලෙත් ඒ ප්‍රශ්නේ හැමදෙනෙක්ම මහාන් ප්‍රශ්නයක්. ඒ තරම් ගැඹුරු කාරණයක්. එතකොට මේ සූත්‍රයේ අවසනාවකට වගේ මේ සූත්‍රයේ අටුවාදී මේ කාලේ විවරණය මාර්ගයේදී මෙන්න මේ ගැඹුරු අංශය ගැන තරම් තැකීමක් නැතිව මෙතන අරගෙන තිබෙන මේ කුසල් ධර්ම වලට පමණක් සීමා වූ අර්ථයක් දෙන්න උත්සාහ කරලා තියෙන මේ සූත්‍රයෙන්. මොකද අර ඡන්ද කියන වචනේ තියෙනවා මෙතන බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඊළඟට සති කියලා වචනයක් තියෙනවා සමාධි කියලා තියෙනවා පඤ්ඤා කියලා වචන දෙකකින් හිතලා තියෙනවා මේක මේ මේ අහන්නේ මේ කුසල් ධර්ම ගැන. මේ ධර්මයේ තියෙන කුසල් ධර්මවල මූල මොකක්ද? කුසල් ධර්ම හටගන්නේ කොහේද උට ගැන කියලා මේ ප්‍රශ්න ටික. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. කුසල අකුසල දෙකටම බලපාන එක්තරා මූල ධර්මතාවක් මෙතන ප්‍රකාශ වෙන්නේ. දැන් ධම්මපදයේ මුල් ගාථා දෙක දිහා බලුවාම ඒ මුල් ගාථා දෙකේම කුසල් ලකුසල් දෙකටම උපකාර වන එක්තරා මූලික ධර්ම නියාමතාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන පද දෙකෙන්. මේ ගාථා දෙකේ මෙතන සඳහන් වෙන්නේ අර යම්කිසි පොදු ධර්මතාවක් මනෝ බුද්ධංගමා ධම්මා මනෝ සිතා මනෝමය මේ කාලේ කොයි ආකාරයකට දෙවිරුවත් ඒක මූලික අදහස ගත්තොත් එතන ගන්න තියෙන්නේ හැම දෙයක්ම මනස පූර්වාංගමකද ඇත්තේ මනස මුල් කරගෙන මනෝ බුද්ධංගමා ධම්මා මනෝ සිතා මනස ශ්‍රේෂ්ඨව කොටවත් මනසින්ම සකස් වූ දේවල් මේක කුසලුත් වෙන්න පුළුවන් අකුසලුත් වෙන්න පුළුවන් අන්න ඒ විදිහේ මේ දෙපැත්තටම අරගෙනයි මෙන්න මේ සූත්‍රය තෝරගත්තේ එතන විශේෂයෙන් තවත් කියයුතු දෙයක් තිබෙනවා දැන් ඡන්ද ආදී වචන පසු කාලෙක මේවා මේ ඒකාන්ත කුසල ධර්ම හැටියට තෝරන කෙනෙකුත් තිබුණා. දැන් සති කියන වචනේ දුටුව තැන හැමතැනම සම්මාදතිය කියලා සමහර කෙනෙක් හිතා ගන්නවා. එහෙම නැත්නම් ඡන්ද කියලා තිබුණොත් ඒක අර කුසල ඡන්දය, කත්තුකම්යතා ඡන්දය ඔය විදිහට පරිවර්තනය කරන්නේ. නමුත් මේ ඡන්ද කියන මේ බුද්ධ දේශනාවේ විශේෂත්වයක් තියෙන බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ ශ්‍රෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය අනුව සාත්‍රමෙන් ඕපනයික වශයෙන් ඒ ශ්‍රෝත්‍රුන්ගේ අවබෝධ ශක්තිය දිනු කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. සමහරවිට දේශනාව ආරම්භයේදී පදයට යොදන අර්ථය නෙවෙයි දේශනාව අවසාන වෙනකොට තිබෙන්නේ. අන්න ඒ විදිහේ ක්‍රමයක් තිබෙනවා. ඡන්ද කියන වචනේ හොඳ අර්ථයකුත් තියෙන නරක අර්ථයකුත් තියෙනවා. ඡන්ද රාග කියලා තැන ඡන්දයන් අදම් කියලා මේ මුළු මහත් ලෝකයේම ඡන්දයෙන් හටගත්තු දුක් ගොඩක් කියලා කියනකොට අන්න එතන ඡන්ද කියලා කියන්නේ තණ්හාව. ඒකාන්ත වශයෙන්ම අර තණ්හාව වශයෙන් ලෝකයා ගන්න ක්ලේශ ධර්මයේ පිළිබඳව එතන හඟවන්නේ. ඡන්ද රාගාදී. ඊළඟට දැන් ඡන්ද ඉද්ධපාද කියන තැන ඒක කුසල ධර්මයක් හැටියට සැලකනවා. නමුත් ඒක ඒ කුසල ධර්මයක් උණුසමනින් අර ඡන්දපෞලට අයිති නැති දෙයක් හැටියට සැලකන්න නරකයි. ඒ බව අපට හොඳට හෙළි වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ අතුරු සූත්‍ර සමහර විට විස්තර කරන්න සිද්ධ වෙනවා මේ පදේක අර්ථය තේරුම් ගැනීමේදී. සංගියේ සූත්‍රයක් එනවා ඉද්ධිපාද සංයුක්තයේ සඳහන් වෙනවා. උන්නාබිනති බ්‍රාහ්මණෙක් ආනන්ද හාමුදුරුවෝ දකින්න අවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ඡන්ද කියන වචනේ පිළිබඳ කාරණයක් මෙතන මේ ඉදිරියට සංකේ සඳහන් වෙන්නේ ධාත්මණේ අහන ප්‍රශ්නය කිමත්යන් දුවා ආනන්ද භගවති ධර්මචර්යයන් දුස්සති භවත් ආනන්දය මේ භාග්‍යවතුන් වහන්සේ වෙත බමසර වාසය කරන්නේ කුමක් සඳහාද කුමක් පිණිසද එකපාරටම ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා ඡන්ද පහනත්තං කෝත්‍රාක්මන භගවති ධර්මචර්යයන් දුස්සති භාග්‍යවතුන් වහන්සේ වෙත ධර්මචර්ය වසන්නේ ඡන්දය ප්‍රමාණය කිරීම සඳහා ඊළඟට අහනවා මේ බ්‍රාහ්මණයා මේකට යම් කිසි ප්‍රතිපදාවක් මාර්ගයක් තිබෙනවද? අත්තිපන බොහෝ ආනන්ද මග්ගෝ අත්තිපටිපදා. මේ කාරණිය සඳහා මේ ඡන්ද ප්‍රහාණය සඳහා යම් කිසි මාර්ගයක් ප්‍රතිපදාවක් තිබෙනවද කියලා. ඒසය කියලා ආනන්ද සානත ත්‍රිසූදන කුමක්ද දෙන ඊළඟට මේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ කුමක්ද? අන්න එතනයි මෙතන වැදගත් කාරණේ තිබෙන්නේ. ඉදිරිපත් කරන්නේ අර ඉද්ධිපාද හතරේ. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා ඡන්ද විරිය චිත්ත විමංසා කියන ඉද්ධිපාද හතරයි මේ ඡන්දය නැති කිරීම සඳහා ගත යුතු ප්‍රතිපදාව කියලා මේ ආනන්ද සාමණේරයන් පිළිතුරු දෙනවා. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණයාට මේක මහා ගැටලුවක්. එහෙනම් මේක මේ නැති වෙන්නේ නැහනේ තිබෙනවානේ මේ ඡන්දේ ඉතිරි වෙනවානේ ඡන්දේනච පන ඡන්දම් පජහිස්සති इति නේතං තානං විජ්ජති ඡන්දයෙන්ම ඡන්දය නැති කරනවා කියන එක මේක කරන්න බැරි දෙයක් කියලා බ්‍රාහ්මණය ප්‍රකාශ කරනවා ඒ අවස්ථාවනද සානාති උපමාවක් හැටියට දක්වන්නේ දැන් බ්‍රාහ්මණය නුඹ මේ ආරාමයට එනකොට යම් ඡන්දයක් තිබුණා මේ ආරාමයට වීම සඳහා මෙතෙන්ට ආවට පස්සේ ඒ ඡන්දය පටිච්චසද්දෝ ඒකෙහිම ඒක ඒ ඡන්දය සංසිඳුණා අන්න ඒ වගේ මේ ඡන්දය නැති කිරීම කියලා කියන එක. ඡන්දය කියලා කියන්නේ වෙන තණ්හාව නැති කිරීම කියන. ඒක තණ්හාව සඳහා මෙතන මුලින් කියවලා තියෙන ඡන්ද කියන අදහස. මේ ඡන්දය නැති කිරීම සඳහාමයි මේ ඡන්ද ඉදිපාදී භවනා කරන්නේ. භාවිතේ. ඒකකොට මෙතන බතන පිළිබඳ ප්‍රශ්නයක් නෑ මෙතන. මේ ඡන්ද ඉදිපාදයක් අර ඡන්ද පවුලටම අයිති එකක්. මුළු මහත් ඡන්ද ප්‍රහාණය සඳහා මේක මධ්‍යම ප්‍රතිපදාවේ විශේෂ මූල ධර්මයක් මේක. මුළු මහත් මේ ඡන්දය ප්‍රහාණය කිරීම සඳහා ඡන්දයක් ඕන වෙනවා. මේ ඡන්දය කියන වචනයට සමහර කෙනෙක් බොහොම කැමති මේ තණ්හා කියන වචනයට අකමැති. ඒක නිසා සමහර විට මේ දැන් නිවන් දැකීමට තියෙන තණ්හාව කියලා කිව්වොත් සමහර කෙනෙක් ඒක ධර්මයට විරුද්ධ හැටියට හිතන්න ඉඩ තිබෙනවා. නමුත් මහා තවත් දේශනාවක් ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේම එක්තරා ගිලන් භික්ෂුණියකට කරපු දේශනාවක තිබෙනවා තණ්හන් නිසාය තණ්හන් පජහත කියලා. මේ ඒත් මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ ඒ විශේෂ කාරණයක් එතන හැදි වෙන්නේ. තණ්හං නිස්සාය තණ්හං පජාත. තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරන්නේ කියලා. හැබැයි එතන තණ්හාව කියන්නේ අර ඕලාරික තණ්හාව නෙවෙයි. යම් කිසි කෙනෙක් ඔන්න අහවලා රහත් වුණා කියලා අහන්න ලැබුණාම එයා රහත් වුණා නම් මාත් රහත් වෙන්න ඕන කියලා. එක්තරා විදිහක සංහාවක් එතනක් තියෙනවා. ඊටම සියුම් සංහාවක්. නමුත් ඒ සංහාව උපකාර වෙනවා අර සංහාව ක්ෂය කිරීම සඳහා. ඒ නිසා මේ වචන ඔස්සේ ගිහිල්ලා ඒවට බය වෙන්නත් දෙයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් නිවන පිළිබඳව සමහර විට රති කියන වචනේ පවා සමහර විට යොදනවා. සම්මුඛේ රතෝ හෝති කියනකොට බලනකොට මේක මහා පුදුම වචනයක්. සම්මුඛේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකයන් බුදුහාගේ තණ්හා ක්ෂය කිරීමට ඇලිලා. රති කියන වචනේ සමහර විට නරක වචනයක් කියලා සලකනවා. නමුත් ඔන්න ඔය විදිහට සූත්‍ර දේශනාවල තිබෙනවා අර යමක් උපකාර කරගෙන තවත් එකක් ඉවත් කිරීමේ මේ මධ්‍යම ප්‍රතිපදාත්මක මූල ධර්මය අනුව අර ඡන්ද කියන වචනය, තණ්හා කියන වචනය, සමහර විට නෙක්ඛම්ම සිත්, දෝමනස්ස ඔයාදී නිකුත් පදයදලා තිබෙන මේ නිවන් දැකීමට තිබෙන ආසාව පිළිබඳ. ඒක නිසා මෙතන මේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන එක අවශ්‍යම ගත යුතු නෑ මේක කුසල් ධර්ම පිළිබඳ කාරණයක් කියලා. සති සමාධි පිළිබඳවත් කිතින් කියතොත් කියන්න තියෙන්නේ මිච්ඡාගති මිච්ඡා සමාධි ආදී පද සූත්‍ර දේශනාවල ඇතන් විට යෙදিলা තිබෙනවා. එතකොට දැන් අපි මේ මෙතන කියන ධර්ම කොටසක එකිනෙකට ඇති සම්බන්ධතාවක් ඒක පිළිබඳව යම් කිසි ගැඹුරු අර්ථයකට ඇද්ද කියලා අපි විමසලා බලමු. ඡන්ද මූලක ආවුසෝ සබ්බේ ධම්ම. අපි උපමාවකුත් මුල් කරගෙනම මේක තෝරන්න බලමු. දැන් මොන යම් කිසි කෙනෙක් කූඩයක් අරගෙන කිට්ටු වෙනවා අහක දාන්න තිබෙන කසල ගොඩක්. මේ කූඩයට එකතු කරලා දාන්න, වීසි කරන්න. එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ පුද්ගලයා තුළ තිබෙන ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩක් එකක් හැටියට අරගෙන තිබෙනවා. පහත් වෙලා මේ කුඩේට කසලගොඩ පුරවනකොට මේක ඔන්න එකපාරටම දකින්න මණිකක්. කසලගොඩේ තියුණත් මණික මණිකමයි කියලා ඉතින් මණිකට අනිලාට මණිකයි මණිකටයි ඡන්දය දෙන්නේ. මණික පිළිබඳ ඊළඟ ඡන්දය තියෙන අන්න ඡන්ද මූලකා උසෝ සබ්බේ ධම්ම අර කසලගොඩක් හැටියට තිබුණ එකෙන් අන්න මණිකක් ඔන්න උපන්න. ඡන්ද මූලක ඡන්දය තමයි මුල්ුණේ ඒක. ඊළඟට මානසිකාර සම්භව මෙනෙහි කිරීම නිසා යරක මේ මේකේ ප්‍රභාවය හට ගැනීම මෙනෙහි කිරීමයි. සමහර විට හිතන්න පුළුවන් මණික උපන්නේ අර මණික් පතලේ හරි තව පොතනක හරි එතනේ කියලා. නමුත් මේකේ මණික මේ බුදු පියාණන් වහන්සේගේ මනෝපුද්ධංගම ධම්ම මේ ධර්මතාවට අනුව ඔන්න උපදින තැන ඊළඟට කියන්නේ. මුල්ුනේ ඡන්දයයි ඊළඟට හටගන්න ස්ථානය මානසිකාරයයි මෙනි කිරීමයි අත්ත සමුදය සබ්බේ ධම්මා. අර ඇසට ස්පර්ශය වුණ අරක මණික විශේෂ දෙයක් හැටියට අර කසල ගොඩේ තිබෙන අනිත් දේවල් අතරින් මේක පිළිබඳව ස්පර්ශයක් ඇහි ගැටුණා මේක. අන්න පස්ස සමුදයක්. වේදනං සමෝසරණ මේ මණික දැක්කත් එක්කම ඒ පිළිබඳ සැප වේදනා රාශියක් හිත පිළිබඳව හිතේ ඇති වුණා. වේදනා සමෝසරණ අය ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනා සමෝසරණ. ඊළඟට සමාධි ප්‍රමුඛ. එතකොට මෙතන මේ කියන්නේ මිත්‍යා සමාධිය වෙන්න පුළුවන්. නමුත් අර මණිකට හිත ගිහිල්ලා තියෙන්නේ. දැන් මණික මණිකමයි ඒකට සමාධියක් දැන් තියෙන්නේ. මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. සමාධි ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. ඒකට ඒ කප්පල කොට ගැන නෑ දැන් මේ පිටින්ම මෙයාගේ භාවනාව. ධර්මනික ගැන. ඊළඟට සතාධිපති වාසබ්බේතන. මේ අධිපතිකම මේ යම්කිසි දෙයක් තව දෙයකින් වෙන් කළා. ඒක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොවිසුරුන් සතියක් අවශ්‍යයි. වික්ෂිප්ත බව තියෙනවා නම් වෙන දේවල් වලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය, ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතියයි. දුක්ඛාගතිය වෙන්න පුළුවන්. නමුත් ඒ මණිකටයි දැන් සතිය ඉදලා තියෙන්නේ. අර කිව්වා මේ මණිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් දැන් කරගත යුතු දෙයයි ඊළඟට තිබෙන්නේ. සංයුත්තර සබ්බේ ධම්මා. මේක අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේක විනීත දැකලා මණික විනීත දැකලා ආයිත් මේක කසල කොට්ටම අයිති දෙයක් බව වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. සංයුත්තර ඒ පිළිබඳ ප්‍රඥාව මේ මුළු මහත් ලෝක කසල ගොඩේම එකක් මේක මණික දෙයක් අර ලෝක විනාශයේ විනාශ වෙන සාමාන්‍ය අඟුරු ගුලියක් වගේ දෙයක් කියලා අන්න එහෙම අර ප්‍රඥාව පහළ වුණොත් අන්න එතකොට අර මණිකෙන් ඈතර වුණා පඤ්ඤුත්තරා සබ්බේ ධම්ම එතකොට මේවායි සාරය අර අනිත් බ්‍රාහ්මණයන් කියන වගේ ආත්ම සාරයක් නෙවෙයි මෙතන තියෙන්නේ විමුක්තියයි සාරය දැන් අර තවත් සූත්‍රවල ඔය මහා සාරෝපමාදී සූත්‍රවල මේ සාරය හරය හැටියට දක්වන්නේ මේ මුළු මහත් ධර්මයේම මෙන්න මේ විමුක්තියයි මේවායින් මිදීමයි සාරය. සමහර කෙනෙක් හිතා ගන්නවා මේ සංකල්ප ගොඩක් එකතු කරගෙන මේවා කරගහ ගැනීමයි කියලා. නමුත් ඒක නෙවෙයි. මේ සංකල්ප විනිවිද දැකලා ඒවයින් ඊතර වීමයි ඊතර වීමෙන් ලැබී වෙන විමුක්තියමයි මේක සාරය. විමුක්ති සාරා සත්‍ය ධම්මා. මේ සංකල්පය මේ මණික පිළිබඳ ඒ ඇති කරගත්තු මේක ලෝකෙන් වෙන් කරලා 아무තු දෙයක් වටිනා දෙයක් කියලා තණ්හා මාන දෘෂ්ටි වශයෙන් මේ ඇති කරගත්තු සංකල්ප රාශිය නැතිවීමෙන් මණික අහෝසි වුණා. අන්න ඒක තමයි විමුක්තිය. එයින් මිදුණා. මණිකෙන් මිදුණා. විමුක්තිසාරා සබ්බේ ධම්මා. ওই විදිහට මෙතන මේ තාමත්ම වටිනා සූත්‍රයක් විදර්ශනා කර්මස්ථානයක් කරගත හැකි තරම වටිනාම සූත්‍රයක් මෙතන තිබෙන්නේ. මෙන්න මේ විදිහට මේ ප්‍රඥාවෙන් දැකලා ඒ නිදුනහම අන්න ඒකම තමයි මේ යම්කිසි මනසට අරමුණු වන ධර්මයක ඇති හරය හැටියට ගත යුත්තේ. සාරය හැටියට ගත යුත්තේ. මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේ හැම දෙයක්ම කර්මස්ථානට ආරමුණු වෙනවා. ඒ නිසාම තමයි අර අතීතයේ රහතන් වහන්සේලා, මේ වහන්සේලා පිළිබඳව ඒ 아무තු 아무තු පුදුම අපට හිතා ගන්න බැරි තරම් පුදුම විදිහේ කර්මස්ථාන තිබෙන්නේ. මේ ආකාරයට බලනකොට සමහර විට විසභාග ආරම්භන. දැන් සාමාන්‍යයෙන් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා හේතු සහිතව ආදි කර්මිකයාට තමනම් කරනවා සමහර කර්මස්ථාන විසභාග ආරම්මන පුරුෂයෙකුට නම් ස්ත්‍රී රූප ස්ත්‍රියකට නම් පුරුෂ රූප ඒවා හේතු සහිතයි මක් නිසාද සමහර විට අර කුණු වී ගිය මනුසෝණේ තිබෙන මලසිරු දැකලා සමහර සංඝයා වහන්සේලාට ඒ රාගය උපන්න බව ඒ ධිතේර ගාතාවල සඳහන් වෙනවා නමුත් මේ තේර ගාතාවම තවත් වටිනා තේර ගාතාවක් සඳහන් වෙනවා නාගසමාල තේර ගාතාව කියලා නාගසමාල ස්වාමීන් වහන්සේ විසභාග ආරම්මණයක් මුල් කරගෙනයි රහත් වුනේ ඉතින් ඒ සඳහන් වෙන ওই සාමණේරගේ වචනින් වගේ මම එක දවසක් පින්ඩපාතේ යදියා මහා මාර්ගයට බැස හැටිය මෙන්න සූර්යනාද මැදේ එක්තරා නාටිකාංගනාවක් බොහොම ලස්සනට සැරසිලා නටනවා. දැක්ක හැටිය මොකද වුනේ? තතෝ මේ මානසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතික්කම අතුල චිත්තං විමුච්චිනේ පස්ස ධම්ම සුධම්මතං ඒ නාට්‍යකාංගනාව දෙස බැලුවා මොකක්ද මේ සද්ද කියලා ඔළුව උස්සලා බැලුවා හැටි මොකද වුනේ කතෝ මේ මානසිකාරෝ යෝනිසෝ උදපජ්ජත. ඒ අවස්ථාවේ මට යෝනිසෝ මානසිකාරය යෝනිසෝ නෙවෙයි යෝනිසෝ මානසිකාරය හටගත්තා. ආදීනව පවතුරහු මේකේ ආදීනව පක්ෂය මට වැටුණා. නිබ්බිදා සමතිත්තත නිබ්බේදේ හොඳට මට පිහිටියා. තතෝ චිත්තං මුච්චිමේ මේ මොහොතේම මගේ සිත විමුක්ත වුණා. පස්ස ධම්ම සුධම්මතං මේ ධර්මයේ සුධර්මතාව බලව ඔන්න ඒ ධර්ම සුධර්මතාව හෙලි කරගන්න මේ සූත්‍රය තෝරන්න වෙන්නේ අර කුසල් ධර්ම වලට විතරක් සීමා කළා නෙවෙයි. මේක අර මිත්‍යා සමාධියෙන් හෝ අර මණික පිළිබඳව අර සිතිවිලි ධාරාවක් ගිහිල්ලා අර සතියක් සමාධියක් මිත්‍යා සමාධියක් පවුණත් ඇති වුණා නම් යම් කිසි අවස්ථාවක යෝනිසු මනසිකාරයවහම මේක පිළිබඳව ඒ ක්ෂණයෙන්ම අර සම්දිත්තික අකාලික ඒහිපස්සික කියන ඒ ධර්ම නියාමතාව අනුව ඒ ක්ෂණයෙන්ම විශාල වෙනසක් සිදු වෙනවා අන්න ඒක නිසා තමයි අපිට අර අතීතයේ සමහර විට මේ බ්‍රාහ්මණීන් එහෙම නොයෙකුත් අර තම තමන්ගේ ධ්‍යාන භාවනා එහෙම කරලා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. සමහර විට එක දායතාපදයක් අහලා කොහොමද මේ රහත් වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. මේක මේ එක්ක බුදු පියාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය නිසා වුණේ එහෙම නැත්නම් ඒ කාලේ හිටි පින් නැති අය කියලා ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන තියෙන ධර්ම ප්‍රාතිහාර්ය ගැන ටිකක් කල්පනා කරන්නේ නැහැ බොහොම අය. මේ ධර්මතාතිහාරය අනුව අපිට කල්පනා කරලා බලුවොත් ඔන්න දැන් අපිට කියන්න පුළුවන් දැන් සමහර කෙනෙක් දේ දුන්නක් පායනකම් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද දන්නේ නමුත් ඥානවන්තව අර උද උදාසන අර බලක කොළයක එල්ලෙන පිනිබිඳක් ඔස්සේ ඊර පායනකොට ඒ හරියට ඉලක්කය ඇල්ල බැලුවොත් ඔය සූර්ය රශ්මියේ තිබෙන සියලුම වර්ණ සංකල්පය ඒ පිනිබිඳු තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒකම අකර්මස්ථානයක් කරගත්තොත් අන්නේ විදිහට මේ මුළු මහත් ධර්මයම අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ආදී හැම එකක්ම අර සමහර විට විසුභාගාරම්මනේ පවා අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන වචන දෙක දිහා බැලුවාම සාමාන්‍යයෙන් අර ශාස්ත්‍රීය වශයෙන් බැලුවාම අහසට පොළොව වගේ පළල් සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා වචන දෙක බැලුවාම අහසට පොළොව වගේ පළල් ඈතයි නමුත් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් කල්පනා කරලා බලනකොට ඉතාම සුළු වෙනසයි තියෙන්නේ. දැන් අර පිනිපින්ද දිහා දැන් ඒක ඉතාමත් කෙනෙකුට පහසුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. පිනිපින්දක් ඔස්සේ සමහර විට අපිට ඉබේම පෙනෙනවා. ඊට පාගෙන එනකොට ඒ එක විදිහකට එක ඉතාමත්ම සුළු වෙනසක් කළ හැටිය අර පිනිපින්දේ තිබෙන වර්ණ සංකලනය නොපෙනී යනවා. ඒක පේන්නේ එක්තරා එක ඉලක්කයකට බැලුනම පමණයි. ඔන්න ඔය විදිහේ දෙයක් තියෙන මේ ධර්මයේ පිළිබඳවත් මේ සම්දිත්තික අකාලික ඊපස්සේ ගෝපනායක පච්චත්තං වේදිතබ්බ ගින්නියෝ ධර්මයේ ස්වභාවය ඕකයි. ඒක එතකොට මේ සූත්‍රය පිළිබඳව අපි දුන්න මේ විග්‍රහයේ මේ සබ්බේ ධම්මා කියන එක මේ හැම දෙයක්ම කියන අර්ථයෙන් අරගෙන කර විග්‍රහය තවදුරටත් සනාත වෙන වටිනා සූත්‍රයක් අපිට සොයා ගන්න පුළුවන් වෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතයේ සමිද්ධි සූත්‍රය. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ සමිද්ධි සූත්‍රය බොහෝ දුරට මේ කලින් අපි දැන් සඳහන් කළ සූත්‍රයට සමාන්තරවයි ගමන් කරන්නේ. සුළු කාරණා කීපයක විතරක් වෙනසක් තිබෙනවා. ඒ සූත්‍රයේදී අර සමිති ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් ළඟ පාඩම් දෙන ගෝලයෙක් වගේ සරියුත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. මෙන්න මේවයි සරියුත් ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න. කිං ආරම්මන සමිද්දී පුරිසස්ස සංකප්ප විතක්කා උප්පජ්ජಂತಿ. නාම රූප ආරම්මනා භන්ති. තේපන සමිද්දී කව නානත්තං ගච්ඡanti. ධාතු සුභන්තේති. තේපන සමිද්දිකෙන් සමුදයාති. පස්ස සමුදයාභන්තේ තේපන සමිද්ධි කිං සමෝසරණාති වේදනා සමෝසරණාභන්තේ තේපන සමිද්ධි කිං පමුකාති සමාධි පමුකාභන්තේ තේපන සමිද්ධි කිං ආධිපතේ යාති සතාධිපතේ යාභන්තේ තේපන සමිද්ධි කිං උත්තරාති පනුත්තරාභන්තේ තේපන සමිද්ධිකින් සාරාති විමුක්ති සාරාභන්තේ තේපන සමිද්ධිකින් ඕබදාති අමතෝබදාභන්තේ ඒ වගේ දෙයයි තියෙන්නේ මෙතන අමුත්තකට තියෙන්නේ අර මුල් ප්‍රශ්න දෙකත් අග ප්‍රශ්නයක් පමණයි. අනිත් හරිය අර බුද්ධ දේශනාවේ තියෙන කාරණාවක් විදියමයි. නමුත් මෙතන ඉතාමත් පැහැදිලිව හෙළියන මේ සරියුත් සානාත්‍යයන් සංකල්ප විතරක පිළිබඳවයි. මේක පැහැදිලිවම තියෙන අතන අර සබ්බේ ධම්මා කියලා කිව්වේ කියනකොට සමහර විට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් මේ කුසල් ධර්මද අකුසල් ධර්මද කියලා ওই විදිහට. දැන් මෙතන පැහැදිලිවම පේනවා මේ සබුත්සානාසානි සංකල්ප විතරක ගැන. අද අපි පරිවර්තනය කරන මේ ප්‍රකාශ කළ ටික තී ආරම්මන සමිද්ධි පුරුෂ සංකප්ප විතක උප්පජ්ජಂತಿ සමිද්ධි කුමක් අරමුණු කරගෙන මේ පුරුෂයෙකුට මිනිසියෙකුට සංකල්ප විතර්කය උපදිද්ද පිළිතුර නාම රූප ආරම්මන බන්ති නාම රූපය අරමුණු කරගෙනයි කෙනෙකුට සංකල්ප විතර්කය ඇති වෙන්නේ ඇති වෙන තාක් සංකල්ප විතර්ක නාම රූපය මුල් කරගෙන ඊළඟට තේපන සමිද්ධි කො නානත්තං ගච්ඡanti ඒවා නානත්වයට යන්නේ කොතැනද එතන දෙන පිළිතුර ධාතු සුභන්ති ධාතුන්හි අටලොස් ධාතුන්හි ධාතුන් පිළිබඳවයි ඒවා නානත්වයක් නානත්වය කියන්නේ දේවල් නානත්වය කියලා සැලකන්නේ අර අටලොස් ධාතුන් අනුවයි ඊළඟට අනිත් හරිය අර කලින් කියපු විදිහටම තේපන සමිද්ධි දිගටම තියෙන්නේ තේපන සමිද්ධි කියලා කියන්නේ අර සංකල්ප විතර්ක ගැන මේ කෙලින්ම මහන්නේ මේ සංකල්ප විතර්ක කුමක් අරමුණු කරගෙනද හටගන්නේ නාම රූපය අරමුණු කරගෙන සංකල්ප විතර්ක කොතනද නානත්වයට යන්නේ ධාතුන් 18 ධාතුන් පිළිබඳවයි. ඊළඟට මේ සංකල්ප විචාරක වල සමුදය කුමක්ද? ස්පර්ශයයි. සමෝසරණය එක්රැස් වීම කොතනද? වේදනාවයි. ප්‍රමුඛ වන්නේ සමාධියයි. අධිපති වන්නේ සතියයි. උත්තර මේකේ ඊතරවන තැන එහෙම නැත්නම් මුදුන්ම තැන ඉහළම තැන ප්‍රඥාවයි. එනි සාරය විමුක්තියයි අවසාන ප්‍රශ්නය ඒකත් නිවනටම අදාළ දෙයක්. අමතෝ හිංගෝගට මේවා ගිහිල්ලා කොතනද ඕගොත කියලා කියන්නේ කොතනද මේක ගිහිල්ලා ගලා බහින්නේ එහෙම නැත්නම් මේක දැසගන්නේ කොතෙන්ද අමතෝගට අමෘතත්වයට නිවනටමයි නිවන පිළිබඳව මේ විශේෂ වචනයක් එතන තියෙන්නේ අමෘතත්වයටයි මේවා ගිලා බහින්නේ හැම දෙයක්ම අර කලින් කිව්වා වගේ හැම දෙයකම තිබෙනවා අමෘතත්වය නිවන ලබා දෙන ශක්තියක් හැබැයි අර යෝනිසෝ මනසිකාරයේ ඒකේ යෙදුවොත් පමණයි එතකොට මෙතන පැහැදිලිවම හෙළි වෙනවා මේ ප්‍රකාශ කරන සංකල්ප විතර්ක පිළිබඳවයි මේ මනසට අරමුණු වෙන දේවල් හැමදේක්ම මේ සංකල්ප විතර්ක ඔය කියාපු ධර්මතාවලට අනුවයි මනසට අරමුණු වෙන දේවල් අගය කළ යුත්තේ එහෙම නැතුව ආත්මවාදීන් ප්‍රකාශ කළ වගේ මේකේ ආත්මසාරයක් එහෙම නැත්නම් බ්‍රහ්ම නිර්මිත දේවල් හැටියට නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මනෝකුද්ධංග මහ ධම්මා කියන ධර්ම ඥානතාව අනුව මේ පෙන්වන එතකොට මේ නාම රූප අරමුණම දැන් මේ නාම රූපය ගැන අපි මේ දිගටම කතා කරමින් හුඟක් දේශනාවල දැන් මෙතනින් පැහැදිලි වෙනවා මේ බුදු පියාණන් වහන්සේ දක්වාලු මේ ප්‍රතිපදාවේ කෙරෙන්නේ කුමක්ද? අර නාම රූපේ අරමුණු කරගෙන පටන් ගන්න මේ ප්‍රතිපදාව අවසාන වන්නේ නාම රූපේ විනිවිද දැකීමෙන්. නාම රූපේ විනිවිද දැකීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විනිවිද දැකලා එයින් ඈතර වීමෙන් තමයි එතකොට අවසාන වෙන්නේ. ඒ කාරණයයි මේ සූත්‍ර වලින් පැහැදිලි වෙන්නේ. නාම රූප අනුව එයින් විදීමමයි සාරේ හැටියට ගන්න ඕනේ. එතකොට මෙතනින් ප්‍රකාශ කළේ තර නාමයත් රූපයත් අතර සම්බන්ධතාව වගේම මේ නාම රූපය පිළිබඳව ඇති ශූන්‍යත්වය මේ නාම රූපයේ ශූන්‍යත්වය හරියාකාර තේරුම් ගත්තන යම් කිසි අවස්ථාවක ඒ නාම රූපේ විනිවිද යාමට හැකියාවක් ඇති වෙනවා ඒක අර ප්‍රඥාවෙන් කෙරෙන දෙයක් ප්‍රඥාව නැති තාක් මේ නාම රූපේ විඥානයේ පටලැවෙන ස්වභාවයක් තියෙනවා හිත පටලැවෙන ස්වභාවයක් තිබෙනවා ඒක තමයි අර ධම්මපද ගාථාවක සඳහන් වන්නේ රහතන් වහන්සේ පිළිබඳව කුරුඨං ජහි විපජහි යමානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය තන් නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛා කියලා සාතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා කෝධං ජහි ක්‍රෝධය ඉවත් කරන්නේ කෝධං ජහි විපජහි යමානං මානිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ සංයෝජනං සබ්බං අතික්කමෙය්‍ය සියලුම සංයෝජන ඉක්මවාරන්නේ තන් නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපේහි නොරැඳෙන නොඇලෙන නොබැඳෙන ඒ පුද්ගලයාව අකිංචනං ඒ අකිංචන පුද්ගලයාව කිසිවක් ආයත් නැති ඒ පුද්ගලයාව නානුපතන්ති දුක්ඛ දුක්ඛයෝ ඒ පුද්ගලයාව යටපත් නොකරත් ඒ පුද්ගලයා වෙත කඩානවාදිත් කියන එක වගේ. මොනවිනුත් අපිට පේනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුව මේ නාම රූපයේ ඉක්මවීමේ නාම රූපයේ ඇති ඒ ශූන්‍යත්වය වටහාගෙන ඒක ඉක්මවීමේ ක්‍රමයකුයි මේ දක්වන්නේ. මේ ඊටානත්ම වටිනා කාරණයක් පිළිවෙනවා දැන් බ්‍රහ්මජාල සූත්‍රය ටිකක් විග්‍රහ කරලා බැලුවොත් දීගණිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ තිබෙන්නේ අර බුදු පියාණන් වහන්සේගේ ඒ සබ්බතෝපප අනිදස්සන විඥානේ ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආලෝකමත් වූ අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් අර දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවනාකාරී යමක් නිෂ්ප්‍රභා වෙනවා කියන එක දැන් අපි අර චිත්‍රපටි ගැන කතා කරනකොට අර චිත්‍රපටිය නිෂ්ප්‍රභා වුණේ අර දොරවල් ඇරීමේ. දොරවල් ඇරීම නිසා අර ආලෝකය එකපාරටම ඊට වඩා විශාල ආලෝකයක් ආවම අර සිනමා තීරයට වැටිලා තිබුණු අර සුළු ආලෝකය එහෙම් පිටිම නිෂ්ප්‍රභා වුණා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවයෙන් අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවනාකාරී අපට මේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. ඒකට හේතුව අර පුළුල් ප්‍රඥා ප්‍රවාහයෙන් පටු මිත්‍යා දෘෂ්ටි 62ක් නිෂ්ප්‍රභා වුණේ කොහොමද? අනිකුත් ඒ තීර්ථකයෙන් මිත්‍යා දෘෂ්ටිකයෙන් ඒ දෘෂ්ටි තනගත්තේ නාම රූපයම අල්ලා ගැනීම. නාම රූපේ රැඳීමෙන් නාම රූපේ බැඳිලා ඒවා පිළිබඳව තර්ක කරලා ඒ නාම රූපයෙන්ම උපදවාගත්තු දෘෂ්ටි සමූහයක්. අන්න ඒක නිසායි දැන් ඒ කාරණේ සුත්තනිපාතේ මහා වියුහ සූත්‍රයේ සඳහන් වෙනවා මේ ඒ අනිකුත් දෘෂ්ටිවාදීන් මේ නාම රූපයෙන් නොමිදුණු බව ප්‍රකාශ කරනවා පස්සං නරෝ දක්ඛිති නාම රූපං දිස්වානවා ඤස්සති තානිමේව කාමං බහුම් පස්සතු අප්පකංවා නිහිතේන සුද්ධින් කුසලා වදಂತಿ ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රේමත් තියෙනවා සමහර දෘෂ්ටි අභිඥාලාභීන් විසින් ඉදිරිපත් කරන දෘෂ්ටි අභිඥාලාභීන් කියන්නේ ලෞකික අභිඥා ලබාගෙන පෙරවිසු කඳ පිළිවෙල පිළිබඳ සමහර විට ලක්ෂ කෝටි ගණන් ඈතට දැකලා තම තමන්ගේ ජීවිත සමහර විට පරිචිත්ත විඥාණයෙන් තවත් දේවල් සොයාගෙන ඒවා උඩ ගොඩ නගා දෘෂ්ටි සමූහයකුත් මේ භ්‍රමජාල සූත්‍රයේ තියෙනවා. නමුත් ඒවත් ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා. මොකද හේතුව අන්න ඒක කියනවා මේ ධාතාවෙන්. පස්සම් නරෝ දක්ඛිති නාම රූපං. අර කියන අභිඥා ඥාන වලින් දකින්නා වූ මේ මිනිස්සේ දක්ඛිති නාම රූපං දකින්නේ නාම රූපයමයි. දිස්වානවා ඤස්සති තානිමේව. ඒ නාම රූපය දැකලා ඒකම නිත්‍ය වශයෙන් අල්ල ගන්නවා. හරියට අර අඳුරු විදුරු සහිත අඳුරු කාමරයක අඳුරු වීදුරුවක් සහිත ජනේලයක් ඇති කාමරයක ඉන්න කෙනෙකුට ඒ වීදුරුවෙම වැටෙන දේවල් මිසක් පිදු වෙන දේවල් මිසක් ඒන් ඈතට නොපෙනෙනවා වගේ. අර නාම රූපයේ ගිහිලා රැඳෙන බැඳෙන ස්වභාවයක් නිසා අර දෘෂ්ටිවාදී ඒ තමන් දැක්ක දේවල් අතීත જાති අනුව යම් යම් දෘෂ්ටි නිපදවා ගන්න. අන්න ඒකයි මෙතන කියන්නේ. පස්සන් අරෝ බක්කිති නාම රූපං විස්වානවා ඤස්සති තානි මේ නාම රූපේමයි සත්‍ය වශයෙන් ගන්නේ. කාමං බහුපස්සතු වප්පකංවා ඕනනම් බොහෝ කොට හෝ දකීවා කුළු කොට හෝ දකීවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒගොල්ලෝ හුඟක් දැක්කත් ටිකක් දැක්කත් ඒකෙන් ඇති වැඩක් නැහැ කාමං බහුම් පස්සතු අපකංවා නහිතේන සුද්ධින් කුසලාවතන්ති බුද්ධාදී කුශලයෝ නියම දක්ෂයෝ එයින් සුද්ධියක් ඇති යයි නොකියත් දැන් මෙතන පේනවා පැහැදිලිවම අර අතු මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඒවා නාම රූපය දැඩි වරගෙන ඒ මත ගොඩනගාගත් දෘෂ්ටි බුදු කියනන් වහන්සේගේ දර්ශනය නාම රූපය ඉක්මවා යන සමතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනය. ඒක ඊටමත් පැහැදිලි වෙනවා මේ ධර්මජාල සූත්‍රයේ ධර්මජාල කියන නම දීලා තිබෙන්නේ මොකද? මේක බඹදලක් හැටියට උපමාව දීලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සූත්‍ර අවසානයේදී මේක ධර්මජාලයක් උපමාව දක්වන්නේ හරියට අර මස් මරන්නේ ඊටම සියුම් දැලකින්. ඒ යම්කිසි ජලාශයක ඉන්න සියලුම මත්ස්‍යයන් අල්ල ගන්නවා වගේ ඔවුන්ට කෙසේවත් බේරෙන්න බැරි විදිහට ඊටාත්ම සියුම් දැලක් වියලා දැම්මොත් ඒකට අහු වෙනවා වගේ මේ භ්‍රමජාලයට සියලුම ලෝකයේ ඇති තා දෘෂ්ටි අහු වෙනවා කියලා. එතකොට දැලක දැල් ඇස කුමක්ද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ දැල් ඇස කුමක්ද? මේ භ්‍රමජාල සූත්‍රයේ දැලක් හැටියට ගත්තොත් මේ දැලේ තියෙන මේ සියුම් දැල් ඇස කුමක්ද? සිදුර කුමක්ද? ඒක ඊටමත් පැහැදිලිව පේන සූත්‍රයේ පුරාම යෙදෙන එක්තරා වචනයක් තිබෙනවා. ඒ එක්ක දෘෂ්ටි නිෂ්ප්‍රභා කරනකොට බුදු පියාණන් වහන්සේ යොදන වචනය මොකක්ද? සබ්බං සංපස්සපච්චයා සබ්බං සංපස්සපච්චයා තදපි පස්සපච්චයා තදපි පස්සපච්චයා ඒ සියල්ලම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒ සියල්ලම ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඔය විදිහට එතකොට අපිට පේනවා මේ ස්පර්ශය මේ ස්පර්ශය තමයි අන්න අර දැල්ලැස මේ ස්පර්ශය මුල් කරගෙන මේ සලායතනයන් මගින් ගොඩනගාගත්තු දෘෂ්ටි සමූහයක් මේ අනිකුත් මිත්‍යා දෘෂ්ටිකයන් අතර තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනය සලායත නිරෝධයෙන් සලායත නිරෝධය කියලා කියන නිර්වාණය නිර්වාණ දර්ශනයෙන් ලැබුණු එක්තරා අංග සම්පූර්ණ ප්‍රඥා ප්‍රභාවක් එතනින් පේන්නේ. මේ කාරණය ඊටම තව දුරටත් පැහැදිලි වෙනවා මේ සූත්‍රයේ මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ඒ නාම රූපය අනුව ගිහිල්ලා ඒ මිත්‍යා දෘෂ්ටිකයෙන් නිපදවාගත් දෘෂ්ටි නිසා අත්‍ය වශයෙන් ඔවුන් සංසාරයේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. එතන සඳහන් වෙන්නේ සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පුස්ස පටිසංවේදින්ති තේසං පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස් පාසා සම්භවಂತಿ යතෝ කෝ භික්ඛවේ භික්ඛු කන්නං පස්සායතනං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණං යථා භූතං පජානාති අයං ඉමේහි සබ්බේහිව උත්තරීතරං පජානාති ඒ කියන්නේ ඔන්න වෙනස පෙන්වන හොඳ තමයි ඒ දෘෂ්ටිවාදීන් අතර මේ බෞද්ධ දර්ශනය ඇති වෙනසක්. ඒ දෘෂ්ටිවාදීන් අර විදිහට අර ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒ ඉන්ද්‍රිය ස්පර්ශය සමහරවිට අභිඥා ලැබුවත් ඒතර සාමාන්‍ය ඉන්ද්‍රිය වලින්මයි. ඒ ඉන්ද්‍රිය ස්පර්ශය සලායතනයන් මුල් කරගෙන ඇතිකරගත්තු නිසා ඒ ස්පර්ශය නිසා උන්ට වේදනාවක් තියෙනවා වේදනාව නිසා තණ්හාව උපාදාන ආදී වශයෙන් උන් සංසාරයේම කරකැවෙනවා නමුත් සම්‍යක් ප්‍රතිපදාව යන විමුක්ත භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර සලආයතනයන්ගේම සලආයතනයන් පිළිබඳවම එක්තරා අංග සම්පූර්ණ අංශ පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ අර සලායතනයන් පිළිබඳව සමුදයන් චාත්ත ගමන් චාස්සාදං ච ආදීනවං ච නිස්සරණං කියන ප්‍රතිපහම ප්‍රකට වෙනවා ඒ ප්‍රඥා ප්‍රභාවට. සලායතනයන්ගේ හටගෙන සලායතනයන්ගේ අස්ත ගමණය, අස්තයට යාම, ඒවායේ ආදීනව පක්ෂය, ඒවායේ ඒවායේ ආස්වාද පක්ෂය, ඒවායේ ආදීනව පක්ෂය, ඒවායෙන් නිස්සරණය, ඒවායෙන් නික්මීම කියන මේ අංශ පහම ප්‍රකට වෙන නිසා තමයි අර උත්තරීතර ඒක උත්තරීතර ඥානයක් හැටියට ගතේ හැකි. දැන් මෙතන මේ ප්‍රතිසංස්පාදය ගැන සඳහන් වීමත් ඉතාමත් වැදගත් කාරණයක්. මක්නිසාද මෙයින් පෙන්වන ප්‍රතිසංස්පාදය මේක මේ අර අතීතයට විතරක් දාලා තේරුම් කර හැකි දෙයක් නොවන බව. මේක මේ වර්තමානයටම අදාළ දෙයක්. දැන් සාමාන්‍යයෙන් ප්‍රතිසමුත්පාදේ මේ නාම රූපය පිළිබිඹු වෙන්නේ විඥානයේ අපි කලින් කීප අවස්ථාවක සඳහන් කරා මේ නාම රූපේ පිළිඹු වෙන්නේ විඥානයේ. මේ විඥානය පිළිබඳව අර සංයුත්ත නිකායේ ඒ ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයේ පිළිබඳ විශේෂණ සඳහන් වෙන නිදාන සංයුක්තයේම ඒ පටිච්චසමුපාදය විස්තර කරන අවස්ථාවේ විඥානය තෝරන්නේ මේ විඥාන හයම අහු වෙන හැටියට චක්කු විඥානං සෝත විඥානං ගාහන විඥානං ආදී වශයෙන් විඥාන හයම අහු වෙන හැටියටයි. එින් අපිට පේනවා මේ ප්‍රතිසම්පාද ධර්මයේ විඥානයේ ප්‍රතිසන්දි විඥානයත් වැනි එකක් නෙවෙයි බව. ඒකක් නෙවෙයි මෙතන කියන්නේ මේ විඥාන හයින්ම පිළිබිඹු වෙන නාම රූප ආශ්‍රයෙන් තමයි සලආයතනයක් ගොඩනැගින්නේ. ආයතන හයක්. අධ්‍යාත්ම බහිද්ධා වශයෙන් ભેදයක් ඇති කරගන්නේ අර නාම රූපය විනිවිද දාමට නොහැකි වීම නිසා. එතන පෙනෙනව දෙකක්. මේ මම මේ නාම රූපය මේ බලන මම මේ අරමුණ වන නාම රූපය කියලා ওই දෙක අතරේ ඊළඟට හදා ගන්නවා අර අධ්‍යාත්ම බහිද්ධා ભેදයක් ඒක උඩ තමයි සලආයතනයන් ගොඩනැගෙන්නේ ඒක උඩ තමයි ඊළඟ වේදනාදී ධර්ම ගොඩනගන්නේ ඒකෙන් තමයි තණ්හා උපාදාන වශයෙන් ওই විදිහට පරිසම්පාදයටම අහු වෙලා ඔවුන් සංසාරී කර කියන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා මේ විඥානයේ පිළිබිඹුවන නාම රූපී ඒ පිළිබිඹුව දැඩිව ගැනීම නිසා ඒ පිළිබිඹුව ආත්ම වශයෙන් සැලකීම නිසා ඒ සත්කාය දෘෂ්ටිය නිසා පොතින් කියනවනම් මේ විදිහේ මිත්‍යා දෘෂ්ටි රාශියක් ලෝකයේ පවතින බව මේකට අපි පොඩි උපමාවක් ගනිමු දැන් මෙතෙක් මේ ප්‍රකාශ කළ මේ මේ කියපු මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දර්ශනයක් මේ සම්‍යක් දෘෂ්ටියත් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක් අපට සොයා ගන්න පුළුවනි මේ උම්මග්ග ජාතකයේ මේ උම්මග්ග ජාතකයේ තිබෙනවා මණි ප්‍රශ්නයක් එක්තරා ඒකත් මණිකක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මණික පිළිබඳ ප්‍රශ්න කීපයක් තියෙනවා මේ එකක් අපි මුවාවට ගන්නෙ මූලිනවර වාසල් දොරටුවට ටිකක් ඈතින් පොකුණක මණිකක් තියනවා කියලා නගරවාසීන් නොවිලා වේදික රජුලන්ට දැන්නුවා. ඉතින් වේදික රජු අර සේනක පඬිතුයාට තමන්ගේ සේනක පඬිතුයාට තවරුවා මේ මණික ගිහිල්ලා අරගන්න හැටියට. ඒ සේනක පඬිතුයා ගිහිල්ලා ඒ මිනිසුන්ට කියලා අර පොකුණේ දිය ඉස්සවල බැලුවා නෑ මණික. ඊළඟට අර මඩත් හාරලා බැලුවා ඒත් නෑ සොයාගන්න. පස්සේ බිමත් කනලා බිමත් පාරලා බැලුවා ඒත් මණික සොයාගන්න බැරි වෙලා වේදික රජුන්ට දැන්නුවා. ඊළඟට ඉතින් විදේ රජුගේ බෝසත් මහෞෂධ පඬිතුමාට කිව්වා මෙන්න මේ සේනකට බැරි වුණා ඔබවත් ගිහිල්ලා මේක කරන්නේ. පාවිච්චි පඬිතුමා ගිහිල්ලා බැලුවා විතරයි තේරුම් ගත්තා මේ මණික තියෙන්නේ අර පොකුණු තීරයේ තියෙන පල් ගහක කවුඩු කැදැල්ලක. මේ තන තිබෙන ඡායාව විතරයි පිළිබිඹුව විතරයි. කියලා රජුන්ට පෙන්වුවා මේ මේකට කියලා දියතලියකුත් දාලා ඔන්න බලන්නේ දැන් දියතලියෙත් මණික පේනවා කියලා. රජුන්ට කාරණේ පැහැදිලි කළා. අන්න මේ තල් ගහේ මණික තියෙන්නේ මේ කරලා ගන්නයි කියලා ප්‍රකාශ කළා. ඔන්න ඊගේ දැන් මේ උපමාවෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ දර්ශනය වගේ තමයි අර සේනකගේ දර්ශනය. බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ නාම රූපය පිළිබඳ මේක පිළිබිඹුවක් කියන අවබෝධය තමයි මෙන්න මේ මහවිසද පඬිතුයා මේ බෝධිසත්ව යන වහන්සේ ඉදිරිපත් කළ මෙන්න මේ පිළිබිඹුව පිළිබඳ. එතකොට අර සක්කාය දෘෂ්ටියෙන් කෙරෙන්නේ මොකද්ද? අර අපි දැන් තව ටිකක් කල්පනා කරලා බලුවොත් දැන් අන්ත දෙකක් නැතිනම් බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළා කියලා කියන්නේ ඒ අන්ත දෙක කොහොමද ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ශාස්ත්‍ර දෘෂ්ටිය හරියට අර මේ පිළිබිඹුෙහි ඇලීනවා වගේ දැන් යම්කිසි ඡායාවක් දැක්කම සමහර කෙනෙක් තමන්ගේම රූපය දැකලා සමහර විට වතුරක එහෙම සමහර කෙනෙක් ඒකට ඇල්මක් උපදවා ගන්නවා මේ වෙන කෙනෙක් කියලා. අර බල්ලගේ අර ඒ දඬු උඩ බල්ලා ගැන අපි ප්‍රකාශ කළේ කලින් දේශනාවේ ජීව වගේ. තවත් සමහර විට ඒක පිළිබඳ දේශයක් ඇති වෙනවා. ඔන්න ඒ විදිහට ආත්ම ස්නේහයයි ආත්ම ද්වේෂයයි කියන ආකල්ප දෙකට නැඹුරුව අර සත්කාය දෘෂ්ටිය නිසාම ඇති වුණු අන්ත දෙකක් තමයි අර සස්සත දිට්ඨි උත්කේද දිට්ඨි කියන්නේ. අර ශේනක හරියට අර මේ පොකුණේ දිය ඉවත් කරලා පහාරලා බැලුවා වගේ වැඩක් මෙතන තිබෙන්නේ. ওই දෙකට මැද එකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තේරුම් ගන්නවා මේ නාම රූපය අර පොකුණේ ඒ යමක් පිළිබඳ වෙන ස්වභාවය නිසාම පොකුණෙහි දැක්වෙන පිළිබඳුවක්. මේකේ හරයක් නැහැ. මෙතන තියෙන නාම රූපේ නාමය අපි කලින්ම දේශනාවක සඳහන් කළා වගේ නාම ස්වરૂපයක් පමණයි මේ මෙතන තිබෙන රූපය නාම රූපයක් නාම මාත්‍ර රූපයක් පමණයි මේක නියම නාමයකුත් නෙවෙයි නියම රූපයකුත් නෙවෙයි නාම ස්වરૂපයකුත් ඊළඟට නාම මාත්‍ර රූපයකුත් පමණයි කියලා එහෙම තේරුම් අරගෙන මේ ප්‍රතිසංස්ථා ධර්මයට අනුව ඒ නාම රූපය විනිවිද දැකීමේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩනගා ගැනීමෙන් තමයි ඒ ප්‍රඥා උදා කර ගැනීමෙන් තමයි මේ නාම රූපයෙන් කෙනෙකුට විමුක්ත වන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා දැන් මෙතෙක් මේ දේශනාවෙන් අපි මේ නාම රූපය ගැන විශේෂයෙන් ප්‍රකාශ කළේ නාම රූපයත් මේ විඥානය අපත විශේෂයෙන්ම මේ අනිදස්සන සබ්බතෝ පබ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා කියන මේ මුලින්ම අපි සඳහන් කළේ ධාතා ධර්මයේ මුල් පදේ ඇති වටිනාකමයි මේ හැම එකකින්ම අපිට හෙළි වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනයට අනුව මේ අනිදස්සන විඥානේ අර නාම රූපය මේක පිළිබිඹුවක් ගැන සම්පූර්ණ අවබෝධය නිසාම ඒක විනිවිද දැකීමේ ශක්තියක් ඇති වෙනවා. අනිකුත් අයට මේක පිළිබිඹුවක් බව නොතේරීම නිසා අර ආත්ම ස්නේහය ඇති කරගෙන ඒක හරියට අර ඡායාවට හේවණල්ලට අනුපදව ගන්නවා තව කෙනෙක් හේවණල්ලට බය දුවනවා. ඔන්න ඔය විදිහේ අන්ත දෙකක් ලෝකයේ තිබෙන්නේ. දීවිකේ දිට්ඨිගතේ පරිඋත්ථිතා දේව මනුස්සා ඕලියන්තියේකේ අතිධාවන්තියේකේ කියලා ඉතිවුත්තකේ සඳහන් වෙන්නේ ඒ කාරණයයි. පතකුමන්තෝ පස්සන්ති ඒ කියන්නේ දෙවි මිනිසුන් දෘෂ්ටි දෙකකින් මඩන ලදුව ඇතම් කෙනෙක් ඕලියම්පියෙක්ගේ පසුබසිනවා ඇතම් කෙනෙක් ඉක්මවා දුවනවා චක්කුමන්තෝ පස්සන්ති ඇත් ඇත්තෝම දකිත් අදට මේ දේශනාව මෙතනින් අපි අවසන් කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි